ධර්මානු ශාසනාව ධර්මානු ශාසනාව පවත්වන දේශකයණන් වහන්සේ පෙරාදනිය හිඩගල මහකන්දේ ත්‍රී සමාධිමාවටේ ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය හා ඌව පරණගම ලුණුවත්ත සිළුමිණි විහාරයේ යන උභය විහාරාධිපති ශ්‍රී සද්ධම්ම වාගීශවර ත්‍රිපිටක ධර්මවේදී කම්මඨානාචාර්ය අවසරයි පූජ්‍යපාද මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වය ඌව පරණගම ලුණුවත්ත සිළුමිලි විහාර දායක සභාව කනත්තේ වැව පලුගස්පෙළ ඒ ධර්මශ්‍රී රණතුංග මහතා හා WD නන්දා හේමාලි දිසානායක මහත්මිය.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 අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං තීති ධර්මසුනා විලාසී ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ගෙවී ගිය අසිරිමත් 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ සමරමින් ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශී සේවය ඔස්සේ මා ඔබට මහත් ධර්ම ගෞරවයෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු මහා සතිපට්ඨාන ධර්මානුශාසනා භාවනා උපදේශන මාලාවේ අද මා ඔබට තෝරා ගන්නට යෙදුනේ මහා සතිපට්ඨාන සූත්‍රයට අයත් කායානුපස්සනාව ධර්ම කොටසේ පිළිකුල් භාවනාව කොටස ආරම්භ කරන්නටයි මා සූදානම් වුනේ. සූදානම් වන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි විශේෂයෙන් ඒ සඳහා එම සූත්‍ර දේශනාවේ සඳහන් පිළිකුල් භාවනාවට අයත් සූත්‍ර ඛණ්ඩයේ මුල් කොටසයි අද මා මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ සරල අදහස අපි පළමුව විමසා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා පුනච්චපරං වික්ඛවේ එතකොට මහණෙනි යලිදු භික්ෂුව බික්කු ඉමමේව කායං උද්ධං පාදතලා දෝකේස මත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. පාපතුලින් උඩ කෙස් වලින් යට සමින් වට වී ඇති මේ නානා ආකාර වූ අසුචියෙන් පිරී සිටින මේ කය ඊටාම නුවණින් යුක්තව මේ වික්ෂුව සලකා බලනවා කොහොමද සලකා බලන්නේ අත්ථීමස්මින් කායේ මේ ශරීරයේ කේසා කෙස් ඇත ලෝමා අත්තිමස්මින් කායේ මේ ශරීරයේ ඇත්තේ කේසා කෙස්ය ලෝමා ලොම්ය නකා නියය දන්තා දත්‍ය තචෝ සමය මන්සං මස්ය නහාරු නහරය අට්ටි ඇටය අට්ටිමින්ජා ඇට මිදුළුය වක්කං වකුගඩුය හදයන් හදවතය යකනං අක්මාවය කිලෝමකං දලබුවය පියකං බඩදිවය පප්පාසං පපුමසය අන්තං අතුණු වැටියය අන්තගුණං අතුණු බහන්්‍ය උදරියං නොදිරු ආහාරය කරීසං මලය පිත්තං පිතය සෙම්හං සෙමය පුබ්බෝ සැරවය ලෝහිතං ලෙහෙය සේදෝ දහදියය මේදෝ මේද තෙලය අස්සු කඳුළුය වසා වරුණු තෙලය කීලෝ කෙලය සිංහානිකා සොටුය ලසිකා සඳ මිදුළුය මුත්‍රාන්ති මූත්‍රය යන මේ කුණප කොටස මේ කුණප කුණපයෝය ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ අපේ ශරීරයේ හිස කෙස් වලින් පහත පාපතුලෙන් උඩ සමින් වට වී ඇති මේ ශරීරයේ පවතින ඒ කුණප කොටස් පිළිබඳවයි මා ඔබට මේ සූත්‍ර දේශනාව ඇසුරින් සරල සිංහල භාෂාවෙන් ඔබට එය පහදන්නට යෙදුනේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි විශේෂයෙන් මේ පිළිකුල් භාවනාව පිළිබඳව ඊටාම උනන්දුවක් දක්වන බොහෝම සදහවත් ශ්‍රාවක පිරිසක් අපේ සමාජයේ වාසය කරනවා කියලා අපි හොඳින් දන්නවා. බොහෝ වෙලාවට පින්වතුනි අනිකුත් භාවනා වාගේ විශේෂයෙන් ආනාපාන සතිය එතකොට ඒ ආදී භාවනාව වගේ විශේෂයෙන් සමුත භාවනාවන් වගේ බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, සීලානුස්සති භාවනාව ආදී මේ භාවනාවන් භාවනාවන් වලට පරිද්දෙන් මේ පිළිකුල් භාවනාව නිවැරදි ආකාරයෙන් පුහුණු කරන්නට උපදෙස් ලබා දීම පිළිබඳව විශේෂයෙන් ගැටලු රාශියක් පවතින බව මට පෙනී ගින් තියෙනවා. විශේෂයෙන් පිටුතුනේ මේ භාවනාව පිළිබඳ හරියාකාර අවබෝධයක් ලැබුණාට පස්සේ හරියාකාර අවබෝධයකින් මේ භාවනාව පුහුණු නොකළොත් විශේෂයෙන් මානසිකව හිතේ ඇතිවන අසමතුලිතතාවය බලපවත්වන්නට විශේෂයෙන් ඉඩ තියෙන බව කාරුණිකව මතක් කරන්න කැමතියි. විශේෂයෙන් ඔබ දන්නවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි සමහර වෙලාවට මේ අපේ තරුණ දරුවෝ විශේෂයෙන් විශ්වවිද්‍යාල දරුවෝ විශේෂයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවෝ සමහර වෙලාවට මේ භාවනා පොත් කියවලා වෙන්න පුළුවන් නොඑක ආකාරයෙන් සංයුක්ත තැටි ආදී ශ්‍රවණය කළා වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ භාවනාවල් පුහුණු කරන්නට ගියාම ඒ මාර්ගෝපදේශනයන්හි තියෙන අඩලොහුඳුකම් නිසා බොහෝ දරුවන්ට මානසික අසමතුලිතතාවය බලපවත්වනවා විශේෂයෙන් මේ අධ්‍යාපනයේ අනවශ්‍ය ලෙස කඩාකප්පල් කරගෙන මේ ඥාතීන් හිතවතුන් මේ ගෙන් බැහැර වෙලා සමහර වෙලාවට විමුක්තියක් හොයාගෙන හිස ඇරිච්ච අත ගමන් කරනවා මේ මම මට දකින්න ලැබිලා තියෙනවා. පින්වතුනි, ඊතරා අවස්ථාවක මට මෙහිම අත්දැකීමක් ලැබුණා. මේ හරියටම වෙසක් පෝයවල් දෙකකට කලින් එක්තරා රාත්‍රී කාලයක හිමිදිවේ මම පාන්දර 3ට වාගේ කාලයේදී මා අප විහාරස්ථානයේ සිළුමිණි විහාරේ මා බෝමළුවේ සක්මන් කරමින් හිටියා. ඒ වෙලාවේ විහාරස්ථානයේ ඉදිරිපස වාහනයක් නවත්තලා එහින් පැමිණිච්ච පිරිස විහාරස්ථානයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා මම දැක්කා. මාය විට විදුලි ආලෝකයේ දැල්වලා ඒගොල්ලෝ පැමිණි කාරණේ විමසුවා. ඒ වෙලාවේ ඒ පැමිණිච්ච පිරිස යම්කිසි කෙනෙක් තරුණ දරුවෙක් හොයමින් ආපු පිරිසක්. මං ඇහුවා මේ මාත්‍යෝ මේ වෙලාවේ කවුද හොයන්නේ? ස්වාමින් වහන්සේ අවුරුදු 18ක් 19ක් වෙන තරුණ පුතෙක් මෙහි ඇවිල්ලා ඉන්නවද? මම කොහේම කෙනෙක් කවුරුත් මෙහි නැහැ. මේ මේ ඉන්නේ ආමුදුරවරුත් විහාරස්ථානයේ නේවාසිකව සිටින ඒ කැපකරුවනු පමණයි. වෙන කවුරුවත් මෙහි නැහැ. ස්වාමීන් වහන්සේ හොඳට බලන්න බණශාලාවේවත් ඉන්නවද කියලා. මං කව මම බණශාලාවේ පැත්තේ ඉඳලා මේ ආවේ මම දැක්කේ නෑ. මං ඇහුවා මොකද වෙලා තියෙන්නේ? අනේ ස්වාමින් වහන්සේ ඊයේ හවස මේ පිළිකුල් භාවනාව මේ පටිගත කරපු තැටියක් මේ දරුවා බල බල හිටියා. අපි මේ පහවදාට මේ පූජා කරන්නට ගෙනල්ලා තිබුණු අටපිරිකරක් ගෙදර තිබ්බා. මේ ළමයා ගිහි ඇඳුම් ගලවලා අර අටපිරිකරේ සිවුරු පිරිකර පොරවගෙන කොහින්ද ගිහිල්ලා යන්න. ස්වාමින් වහන්සේ මේ දරුවා හොයාගෙන යන ගමන කියලා මතක් කළා. සදාවන්ත පින්වතුනි බලන්න එතකොට මේ තරුණ දරුවන්ගේ මානසික අසමතුලිතතාවය මේ භාවනාව නිවැරදිව කළේ නැත්නම් විශේෂයෙන් බලපාන්නට ඉඩ තියෙනවා. බලපාන්නට ඉඩ තියෙනවා. පින්වතුනි විශේෂයෙන් මම මේ භාවනා කොටස් ඛණ්ඩ වශයෙන් මේ දේශනාවල් පටන් ගත්තට පස්සේ මම ආනාපාන සතිය ඔබට දීර්ඝව කියලා දුන්නා. ඉරියාපත භාවනාව කියලා දුන්නා. සම්පජාන භාවනාව කියලා දුන්නා. නමුත් මම පිළිකුල් භාවනාව පිළිබඳව කතා නොකර මම නීවරණ ධර්ම පිළිබඳව සහ භාවනාව ආශ්‍රිත වෙන වෙනත් උපදේශන මාලාවල් ඔබට ලබා දුන්නා. පින්වතුනි පිළිකුල් භාවනාව පිළිබඳව කියා දෙන්නට මමත් යම් කාලයක් ගත්තා. හේතුව පින්වතුනි මට අවශ්‍ය වුණා ආනාපානාසතිය භාවනාව පුහුණුව නිමා කරන ඉරියාපත භාවනා පුහුණුව නිමා කරන සම්පජාන භාවනා පුහුණුව ප්‍රායෝගිකව නිමා කරන යෝගී පිරිස් යෝගී පිරිස් ලවා පිළිකුල් භාවනාවද පුහුණු කර ඔවුන්ගේ අත්දැකීම් සමග මේ භාවනාව පිළිබඳව සාමාන්‍ය ජනතාවට කියා දීම සුදුසුයි කියලා. පින්වතුනි පසුගිය භාවනා වැඩසටහන් කීපයකදීම මා ඒ තීරණය කර පරිද්දෙන් පිළිකුල් භාවනාව පිළිබඳ භාවනා පුහුණු කොටස් ප්‍රායෝගිකව නේවාසිකව භාවනා පුහුණු යෝගීන්ට පුහුණු කරලා මම තේරුම් ගත්තා මම යම් ප්‍රමාණයක දැන කියාගෙන ඉන්න දේ සාමාන්‍ය මිනිසුන්ට කියා දුන්නොත් නිවැරදි ආකාරයෙන් ඒ ඇත්තන්ට මේ භාවනාව මේ ආකාරයට සිදු කළොත් අයහපතක් අහිතක් වෙන්නේ නැහැ කියලා මා නිශ්චයකට පැමිණිලා තීරණය කරලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි පින්වතුනි අද මේ භාවනාව කියා දෙන්නට කරුණු සම්පාදනය කරගත්තේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි විශේෂයෙන් මේ භාවනාව නිවැරදි ආකාරයෙන් නොකිරීම තුළ විශේෂයෙන් තරුණ දරුවන්ට පමණක් නෙමෙයි සාමාන්‍ය වැඩිහිටි අයටත් මානසික වශයෙන් බලපාන අසමතුලිතතාවයක් හටගන්න පුළුවන්. ඒට හේතුවත් මා ඔබට කියා දෙන්නම්. පින්වතුනි එක්තරා උපාසිකාවක් පිළිබඳව මට අහන්න ලැබුණා ඒ උපාසිකාවගේ ඥාතිවරයෙකුගේ මාර්ගයෙන්. පින්වතුනි මා ඔබට මේ අදහස් කියලා දෙන්නේ ඒ උපාසිකාවට හෝ ඒ ඥාතිවරුන්ට මේ යම් අපහාසයක් කරන්නට හෝ හිංසා පීඩාවක් කරන්නට නෙමෙයි මේ ධර්ම කාරණාව තුලින් විශේෂයෙන් මේ ඔබට මේ අසමතුලිතතාවයේ ඇතිවීමේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන එයින් ඔබට අත්මිදීමේ කුසලතාවය ඇති කර ගැනීමේ කාරුණික බලාපොරොත්තුව ඇතුවයි කියන කාරණේ පළමුවෙන් මතක් කරන්න ඕනේ. පින්තුනේ මේ උපාසිකාව සාමාන්‍යයෙන් ඒ උපාසිකාවගේ අනිකුත් යහළු උපාසිකාවන් සමග එක්තරා භාවනා උගන්වන ආයතනයකට ගියා. එහිදී එදා ඒ කියලා දීලා තිබුණේ බලවත් ලෙස කාමයන්ගේ ආධිනව උද්දීපනය කරමින් පිළිකුල් භාවනාව කරන හැටි එය දීර්ඝව කියමින් භාවනා කරන හැටි ඒ ආයතනයෙන් ඉගෙන ගන්නට ලැබිලා තිබුණා. පින්තුනි භාවනාව නිම වෙලා මේ උපාසිකාව ගෙදර ආවා. ඒ උපාසිකාවගේ මේ ස්වාමි පුරුෂයා රජයේ රැකියාවක නියුතු කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් ඔහු පහමාරට හවස 6ට විතර නිවසට පැමිණෙනවා. ඉතින් ස්වාමියා නිවසට ආවා එනකොට වෙනද දොර ළඟට ඇවිල්ලා ස්වාමි පුරුෂයා වැඩට අරගෙන යන රැකියාවට යනකොට අරගෙන යන අර බෑග් එක ගන්න උපාසිකාව ආවේ නෑ. එතකොට උපාසක මහත්තයා මොකද කළේ? දැන් මේ ස්වාමි පුරුෂයා ගිය ඇතුළට ගිහිල්ලා බෑග් එක තියලා මේ ස්වාමි දිනේගේ බිරිඳගේ මූණ දිහා බැලුවා. ඇගේ මූණ රතු වෙලා වාගේ මේ නිස්කද්දව ඉන්නවා. ස්වාමි පුරුෂයා හිතුවා සමහර වෙලාවට අසනීප තත්වයක් වෙන්න ඇති. ਉਹ කාමරයට ගිහිල්ලා තමන්ගේ ඇඳුම් මාරු කරගෙන කාමරෙන් එළියට ආවා. වෙනදා බෑග් එක අරගෙන තේපෝච්චි ලිපතියන උපාසිකාව නැගිටින්නේ නැහැ. බොහොම රතු පාට වෙච්ච මූණින් බොහොම සැරපරුසු ගතියින් ඉන්නවා. ශාම්පුරුෂයා මොකද කළේ? නානකාමරයට ගිහිල්ලා මූණ අතපය සෝදගෙන ඇවිල්ලා බැලුවා. ඒත් නෑ. ඒ ගමන විමසනවා අහලා තිනවා. ඇයි මේ? මොකද? ඔන්නේ ගමන උපාසිකාව ශාම්පුරුෂයත් එක්ක සැර වචන හෝමාරුවකට ආවා. තමුසේ නිසා තමයි මම මේ අමාරුවේ වැටිලා තියෙන්නේ. අද අපට භාවනා උගන්වනකොට කියලා දුන්නා. ඊට පස්සේ තමුසේ මගේ ළඟට එනවා හැම නෙමෙයි කියලා අර ස්වාමියාට එක වරම කඩාගෙන පෙන්නා. පින්වතුනි මොකද උනේ? ඊටාම සමගි සම්පන්නව හිටිය පවුල අතර ලොකු කැළඹීමක් ඇති වුණා. පස්සේ ස්වාමියා මොකද කරලා තියෙන්නේ? බිරිඳට භාවනා කිරීම සඳහා කිසිම මධ්‍යස්ථානයකට යෑම තහනම් කළා. දැන් පින්වතුනි මේ සත්‍ය කතාවක් මේවට අහන්න ලැබුණේ පවුලේම ඥාතිවරයෙක් විසින් දැනුම් දුන්න නිසා. ඉතින් කොහොම නමුත් පින්වතුනි මේකෙදි අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඊතා ඉක්මනට සකස් වෙන මේ අසමතුලිතතාවය. දැන් මට එක මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම දවසක් මේ භාවනා මධ්‍යස්ථානයක් ළඟින් බස් එකකට නැග්ගා. නැගිටිනකොට පාසිකාව දෙන්නේ නැග්ගා. මට ඉස්සරහා සීට් එකේ ඉඳගත්තා. මේ එක උපාසිකාවක් අනෙක් උපාසිකාවට කියනවා බලන්න නේද මේ ශාරීරියේ තියෙන මේ කෑලි කෑලි කුණු ගොඩවල් ගැන මේ කියලා දීපු හැටි නේද මට නම් එපා වුණා කියලා උන් එක උපාසිකාවක් අරයට කියනවා අනිත් එක්කෙනා කියනවා ඔව් මමත් ඒක හොඳට තේරුම් ගත්තා. දැන් මම කොච්චර තේරුම් ගත්තද කියනවා නම් දැන් ඔන්න අපේ ගෙදර යනකොට අපේ ගේ ගිනි අරගෙන අපේ මහත්තයා පිච්චිලා මගේ දරුවෝ දෙන්නා පිච්චිලා මැරිලා මට නම් ඇහෙන් කඳුලක් වැටෙන්නේ මට ගාණක්වත් නැහැ. සාමාන්‍යයෙන් පින්වතුනි ඔබ කල්පනා කරන්නේ භාවනා කරන අයට තියා මේ සාමාන්‍ය මිනිසුන්ටවත් හිතන්න පුළුවන් මේ දුෂ්ට සිතිවිලිද අපවිත්‍ර සිතිවිලිද මේ හිතවල හටගන්නේ භාවනා කරන්න ගියාම පිළිකුල් භාවනා කරන්න ගියාම පින්වතුනේ ඒ නිසා ඔබට නිවැරදිව මේ භාවනාව පුහුණු කිරීම සඳහා මා ගන්න උත්සාහය සාර්ථක වෙනවයි කියලා මගේ ඒකාන්ත කොට ලොකු විශ්වාසයක් තියෙනවා. පින්වතුනි මේ භාවනාව කිරීමේදී අපි නිවැරදිව අනුගමනය කරන්න ඕන. මේන් අප්‍රමාණ වූ ප්‍රතිඵල අපට ලබා ගන්න පුළුවන්. පින්වතුනි සාමාන්‍ය ජීවිතයක් තුළ මිනිස්සුන්ගේ සිත් බලවත් ලෙස රාගයෙන් විසිරීලා යනවා. රාගයෙන් විසිරීලා යනවා. මේ රාගයෙන් විසිරී යන සිත দমনය කරන්නට පුළුවන් මේ රාගයෙන් විසිරී යන සිත පාලනය කිරීමේ කුසලතාවය පින්වතුනි ලැබෙන්නේ අපට මේ පිළිකුල් භාවනාව යම් පමණකට පුහුණු කළොත් පින්වතුනි පිළිකුල් භාවනාව ජීවිතය පිළිබඳ පළල් අවබෝධයක් තියෙන කෙනෙකුට මේ ආකාරයෙන් ජීවිතය ජීවිතය කෙරෙහි අනිසි ලෙස කලකිරීමක් ඇති වෙන්නේ අනවබෝධයෙන් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කලකිරිනවා නම් ඉස්සෙල්ලාම මේ බුද්ධ ශාසනයේ ඒ විදිහේ ගෘහ ජීවිතය තුල ගැටුම් හදාගන්නේ කවුරුවත්ම නෙමෙයි අපේ අනාථපිණ්ඩික මහ සිටුතුමා. එහෙම නැත්නම් අපේ විසාකා මහෝපාසිකාව කවදාවත් පින්වතුනි අනාථපිණ්ඩික මහ සිටුතුමාවත් විසාකා මහෝපාසිකාවවත් ගෘහ ජීවිතය තුළ ගැටුම් හදාගත්තයි නෙවෙයි. ඉතින් ඒ නිසා පින්වතුනි මාර්ගඵල ලබන්න පුළුවන් ඔබට මේ භාවනාව පාවිච්චි කරලා මේ භාවනාව ප්‍රයෝගී කරගෙන උදව් කරගෙන හැබැයි පින්වතුනි අනවශ්‍ය ගැටලු ගැටුම් ඇති කරගන්නේ නැතුව මේ ගමන අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. පින්තුනි විශේෂයෙන් මේ භාවනාව පුහුණු කරන කෙනාට මූලිකව පින්තුනි ආනාපාන සති භාවනාව පිළිබඳ යම් සමාධියක් සමත වශයෙන් හෝ වඩන ලද සමාධියක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. එය තිබීම මේ භාවනාව තුළින් නිසි ප්‍රතිඵල ලැබීමට ඒකාන්ත කොට හේතු වෙනවා. එතකොට පින්වතුනි මේ භාවනාව පුහුණු කරන කෙනා මේ භාවනාව පුහුණු කරන කෙනා සාමාන්‍ය ආකාරයකින් ඉඳගෙන ඔහු මොකද කරන්නේ? ඔහු මේ ශාරීරිය කෙරෙහි හිසේ සිට පාදාන්තයේ දක්වා තියෙන මේ ශාරීරික කොටස් පිළිබඳව ඔහු නුවණින් සලකන්න පටන් ගන්නවා. පින්වතුනි නුවණින් සලකනකොට මේ සැලකීම පාදක කරගෙන සැලකීම පාදක කරගෙන ඔහුට විදර්ශනා සමාධියට ගන්න පටන් ගන්නවා. දැන් සමහර වෙලාවට පින්වතුනි එහෙම දෙයක් නැතුව යම් කිසි කෙනෙක් අපිට කියන්න පුළුවන් අත්ථීමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ කේසා කේසා කේසා කේසා කියලා ඔහු කෙස් පිළිබඳව මේ නිරන්තරයෙන් හිතමින් වචනයක් කතා කරන්න වචනයක් කියන්න පුළුවන්. පින්වතුනි ඒ තුලින් ඔහුගේ හිත යම්කිසි සමත භාවනාවක් තුල යම් එකඟතාවයකට තමයි මූලිකව ගමන් කරන්නේ. නමුත් පින්වතුනි මෙය විදර්ශනා නුවණින් දකිනකොට ඒ සමත සමතේ තුල සකස් වෙන ඒ එකඟතාවයට වඩා බලවත් අවබෝධයකින් යුක්තව ඔබට මේ විමසා බැලීමේ හැකියාව තියෙනවා. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මෙන්න මේ කාරණේට ඉදිරි කාරණේට මා ඔබව කැඳවාගෙන යනවා. සේතාපි භික්කවේ උබතෝ මුකා පුටූලි පුරා නාන විහිතස්ස ජන්නස්ස සේතිදං සාලීනං වීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං මහණෙනි ඒ කෙසේ වෙයත් දෙපසින් මුව දෙකක් ඇති මල්ලක හැල්වේද මාවේද මුන්ද මෑද තලද සහල්ද යන නොඑක් ධාන්‍යයන් යම්සේ ඒ මල්ල පිරුණේ වෙයිද තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කේය ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති ඇසැති පුරුෂේ ඒ පිරුණු මල්ල ලිහලා ඒ හැම දාන්නේ බලලා මේවා ඇල්වි මේවා මාවි මේවා මුං ඇට මේවා මෑට මෙන්න මේවා තලයට මේවා සහල් කියලා ඒ ඒ ධාන්‍ය වර්ග වෙන්වෙන් කොට සලකා බලන්නේ වේද ඒව මේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේස මත්තකා තච්ච පරියන්තං පූරං නාහනප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති එපරිද්දෙන්ම මහණෙනි භික්ෂුව පාපතුලෙන් උඩ කෙස්වලින් යට සමින් වට වී ඇති නානාකාර අසූචියෙන් පිරිසිටින මේ කය නුවණින් සලකා බලනවා. ඔන්න බලන්න පින්වතුනි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ උදාහරණය ඔය උදාහරණය ගැන අපට කියන්න කතාවක් නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ උදාහරණේ ඒ ආකාරයෙන්මයි මේ ධර්මයට ගැලපෙන්නේ. කොහොමද? දෙපසින් කටවල් දෙකක් තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ලේ මොනවද තියෙන්නේ? හැල්වී තියෙනවා, මාවී තියෙනවා, මුන් තියෙනවා, මෑ තියෙනවා, තල තියෙනවා, සහල් තියෙනවා. නොඑක් දාන්න පිළිලා තියෙනවා. එතකොට මේ හොඳට ඇස් පේන පුරුෂයෙක් ඇවිල්ලා මේ පිරුණු මල්ල ලිහනවා. ලියලා මොකද කරන්නේ? එයා මේ මල්ල හොඳට බලලා අඳුන ගන්නවා. මේවා ඇල්වි. මේවා මාවි. මෙන්න මේවා මුංගයට. මේවා මෑයට. මේවා තලයට. මේවා සහල්ල කියලා ඔහු ඒ දාන්නේ වෙන් වෙන් කොට සලකලා බලනවා. දැන් හොඳට ඇස් තියෙන පුරුෂයෙක් පින්වතුනි ඇල්වි වලට මුංගයට කියලා කියන්නේ නැහැ. තලයට වලට හාල් කියලා කියන්නේ නැහැ. ඔහු ඇල්වි ඇල්වේ කියලා හඳුරගන්නවා. ඇල්වේ කියන දේ මේ පිරුණු මල්ලේ තියෙන වෙනත් කොටසක් කියලා හඳුරගන්නවා. හරිද? ඔව්. එතකොට මාවි අතට ගන්න මිනිස්සයා මේ මාවි ටික දකින මිනිස්සයා මාවි වලට මුංගට කියලා කියන්නේ නැහැ. මුංගට කියලා අඳුරගන්නේ නැහැ. මාවි මාවි හැටියට අඳුරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔහු දකිනවා ඔව් තේරුම් ගන්නවා මේවා එකත් එකටම මාවි කියලා. මේ මාවි මේ පිරුණු මල්ලේ තියෙන වින්ව පවතින ධාන්‍ය කොටසක් කියලා ඔහු තේරුම් ගන්නවා. පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේ පිරුණු මල්ල ලියන මේ ඇස් ඇති පුරුෂයා මුං ඇට දකිනවා. මුං ඇට දැකලා ඔහු මුං ඇට හාල් ඇට කියලා අඳුරගන්නේ නැහැ. ඔහු මුං ඇට මුං ඇට කියලා අඳුරගන්නවා. එපමණක් නෙමෙයි මේ මුං ඇට මේ පිරුණු ධාන්‍ය මල්ලියේ පවතින වෙන්වුණු ධාන්‍ය කොටසක් කියලා ඔහු තේරුම් ගන්නවා. ඔහු මෑට දකින්නවා මෑටවලට ඔහු මුං ඇට කියලා අඳුරගන්නේ නෑ. පින්වතුනි මේ මෑට ඒ පිරුණු ධාන්‍ය මල්ලියේ තියෙන වෙනත් කොටසක් වෙන් වෙච්ච කොටසක් කියලා ඔහු නුවණින් තේරුම් ගන්නවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔහු තලාට අඳුර ගන්නවා තලායටවල ස්වභාවය ඔහු දකිනවා තලායටවලට ඔහු මුං ඇට කියලා අඳුරගන්නේ ඔහු තලායටෙත් මුං ඇටවලක් තියෙන වෙනස දකිනවා ඔහු නිවැරදිවම තලායටේ හඳුරගෙන එහි පැහැය එහි වර්ණය එහි විශාල බව කුඩා බව මේ හැම දෙයක්ම තලායටේ තේරුම් අරගෙන පින්වතුනි ඔහු දකිනවා දෙපසින් කට බැඳලා තියෙන මේ මල්ලේ තලයට කියලා කියන්නේ වෙන්ව පවතින ධාන්‍ය කොටසක් කියලා ඔහු තේරුම් ගන්නවා. පින්වතුනි මේ පරිද්දෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒව මේව කෝ බික්කවේ බික්කු පරිද්දෙන්ම මහණෙනි භික්ෂුවක් ඉම මේව කායන් උද්දම් පාද තලා පාපසුලෙන් උඩ අදෝකේසු මත්තකා තචපරියන්තං පුරන් නානප්පකාරස අසුචිනෝ පච්ච වෙක්කති කෙස්වලින් යට පාපතුලින් උඩ සමින් වට වී ඇති නානා ආකාර අසුචීන් පෙරී සිටින හරියට අර පෙරුණු මල්ලේ ධාන්‍යයට පිරීලා තිනවා වගේ මේකය නුවණින් සලකා බලනවා පින්වතුනි පළමුව බලවත් වූ සමාධියක් තියෙන කෙනා සම්පූර්ණ ඔහුගේ මේ කෙස්රොද කෙරෙහි අවධානය පළමුවට යොමු කරනවා. පින්වතුනි මේ කෙස් කෙරෙහි අවධානය යොමු කරන ඔහුට ඔහු මේ කෙස්වල ස්වභාවය හොඳට තේරුම් ගන්නවා. මේ කෙස් හිස මත පිටලා තියෙන්නේ වර්ණයෙන් කළු පාටයි පිහිටීම් වශයෙන් හිස මුදුනේ මේ සමේ පිහිටලා තියෙන්නේ. මේකෙස් මේ බාල කාලේ බොහොම මට සිලුටු ආකාරයෙන් තියෙනවා. ළමා වයසට එනකොට කෙස් ගොඩක් ලස්සනයි. තරුණ වයසේදී කෙස් ලස්සනයි. මැදි වයසට යනකොට මේ කෙස්වල තත්ත්වේ පැහැය ටික ටික වෙනස් වෙනවා. මැදි වයස පණිනකොට කෙස්වල එක කෙස් ගහක් දෙකක් පැහෙනවා. පින්වතුනි කාලයක් යනකොට මේ කෙස් රොද පොළොවට පස් වෙලා මේ පොළොවේ පස් බවට එකතු වෙලා යන පිළිකුල් ස්වභාවයකින් යුතු දෙයක් බව ඔහු තේරුම් ගන්නවා. මේ කෙස්සල යථා ස්වභාවය තේරුම් ගන්නවා. හරියට කොයි වාගේද අපි හිතමු මේ දාන්නේ මල්ල ලිහා බලන පුරුෂයා මුං යට දකිනවා. මුං යට කොළ පාටයි. ඒ මුං යටේ මේ පොරෝණේ වීම සඳහා මේ බීජ ලපයක් තියෙනවා. ඒ වටේ කළු පාට ඉරක් තියෙනවා. හීනි සුදු පාටකුත් තියෙනවා. මේ මුං යටේ අතට අල්ලලා බැලුවම ගොඩක් සිනිඳුයි. ආදි වශයෙන් මේ මුං යටේ පිළිබඳ නිවැරදි චිත්‍රය නිවැරදි තේරුම් ගැනීම ඕගේ හිතෙන් තේරුම් ගන්නවා වගේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ කෙස් පිළිබඳ පිරුණු අදහසක් ඔහු හිතේ ඇති කරගන්නවා. පින්වතුනි මෙන්න මෙතනින් මෙන්න මේ අදහස ඇති කරගන්න ගියාට පස්සේ භාවනාව ඔන්න උතනින් පින්වතුනි වරදින පටන් ගන්නවා. අපි මේ භාවනා කරන ඇත්තෝ විශේෂයෙන් මේ අපේ උපාසකම්මල උපාසක මහත්තුරු වාගේම සමහර වෙලාවට නොදන්නකම නිසා මේ අපේ තරුණ පොඩි ආමුද්‍රවෘත්තෝ වැඩේ කරනවා. මේ කෙස් පිළිබඳව අමුතු කැතක් හිතේ හදාගන්නවා. දැන් කෙස්වල පිළිකුල් ස්වභාවය කියන්නේ ඒ කෙස්වල පවතින ස්වභාවය. කෙස් පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි කියලා අපේ හිසේ තියෙන කෙස් ගලවලා අපිට අයින් කරන්න බෑ. කෙස් පවතිනවා. දැන් ශරීරයේ තියෙන ලොම් කොටස පිළිකුල් ස්වභාවයි කියලා අපිට ලොම් එකකින් එක ගලවලා අයින් කරන්න බෑනේ පින්වතුනි. එතකොට ශරීරයේ තියෙන නියපොතු පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට මේ නියපොතු ටික ගලවලා අයින් කළා කියලා හරියනවද? නෑ. පින්වතුනි පළවෙනි කාරණේ මෙන්න මෙතනදී බොහෝ අයට මේ භාවනාව වරදින්නේ සතිපට්ඨානේ මූලික න්‍යාය අමතක වෙන නිසා සතිපට්ඨානේ වඩන ක්‍රමේ මඟ පෙන්වීම අමතක කරන නිසා එය නුවණින් විමසලා ධර්ම මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඔහුට මෙහෙවා ගැනීමේ හැකියාව නැති නිසා පින්වතුනි ඔන්න කායානුපස්සනාව කොහොමද වඩන්නේ? ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්ස විහෙරති ආතාපි සංපජානෝ සතිමා විනේය ලෝකේ අවිචා දෝමනසං මහණෙනි භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් යුතුව එළඹ සිටි සිහියෙන් යුතුව ලෝකය කෙරෙහි ඇලීමද ගැටීමද දුරු කර කයේ කායානුපස්සීව වාසය කරයි. පින්වතුනි පොන් ඔය ධර්ම න්‍යාය ඔය ධර්ම ස්වභාවය මෙන්න මේ தત્ත්වේ දියුණු කර ගැනීමේලා අත්‍යවශ්‍ය වෙනවා උපකාර වෙනවා. ඒ අනුවයි පින්වතුනි මේ භාවනාව දියුණු කරන්න ඕනේ. එතකොට කෙස්වල බාල කාලේ තියෙන තත්වයක් ඕන දැන් අපේ අය මෙනෙහි කරන්නේ කොහොමද දන්නවද? මේ කෙස් පුංචි කාලේ තියෙනවා. පස්සේ ළමා වයසට එනකොට ටිකක් මෝරනවා. තරුණ කාලේ වෙනකොට මේ තවත් මෝරනවා. මධ්‍යම වයසේ එනකොට කෙස් එකක් දෙකක් පැහෙන්න පටන් ගන්නවා. කෙස් වැටෙන්න පටන් ගන්නවා. වයෝ වෘද්ධ වයස වෙනකොට කෙස් පොළොවට පස් වෙලා විනාශයටපත් වෙලා යනවා. මේ කෙස් වල මුල මේ නොයෙක් අපවිත්‍ර දේ හැදෙනවා මේ කෙස් වල තෙල් කුණු ගෑවිලා අපවිත්‍ර වෙලා මේ දුගඳ හමන වෙලාවල් තියෙනවා මේ කෙස් හේදුවේ නැත්තම් ගඳ ගහනවා මේ කෙස් පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි දුර්ගන්ධයි කියලා පින්වතුනි මේ කෙස් පිළිබඳව මේ යථා ස්වභාවය දැකිය යුතු උනත් එතන පවතින්නේ අර අරමුණු කෙරෙහි ගැටීමක් මිසක අර කෙස් කෙරෙහි ඇතිවෙන්නේ ගැටීමක් මිසක අවබෝධයෙන් දැකීමක් නෙවෙයි. එතකොට ඔහු භාවනාව කරන්නේ ඒ අම්මා භාවනාව කරන්නේ තමන්ගේම ශරීරයේ තියෙන කෙස් කෙරෙහි ඇතිවෙච්ච අප්‍රියතාවයෙන් අමනාපයෙන් අකමැත්තෙන් භාවනාව කළ යුත්තේ විනීය ලෝකයේ අවිද්‍යා දෝමනසං අරමුණු කෙරෙහි ඇලීම සහ ගැටීම දුරු කරමින් මෙතනදී ගැටීම දුරු කරන්න ඕනේ පින්වතුනි සිද්ධ වෙන්නේ ගැටීම දුරු කරනවා නෙමෙයි එන්න එන්න තමන්ගේ කෙස් රොදත් එක ගැටෙන්න පටන් ගන්නවා. මේ සිතවිල්ලෙන් කෙස් රොදත් එක ගැටෙන්න පටන් ගන්නවා. ගැටෙනකොට පින්වතුනි සතිපට්ඨාන භාවනා පුහුණුව ලැබෙන නිසි ප්‍රතිඵලය තමාට ලබා ගැනීමට වඩා මේ කිස්රොද පිළිබඳ තමන්ගේම හිතේ සකස් වෙන අනවශ්‍ය ගැටීම පාදක කරගෙන ඔහුගේ හිත මානසික අසමතුලිතතාවයේ කරා ගමන් කරනවා. මානසික අසමතුලිතතාවයේ කරා ගමන් කරන්න පටන් ගන්නවා. පින්වතුනි, ඔන්න එතකොට තමයි එයා අන් අය කෙරෙහි තරහින් බලන්න සුරුදු වෙන්නේ. එයා අන් අය කෙරෙහි නෙමෙයි තමන් කෙරෙහි අනවශ්‍ය වූ පිළිකුලක් එපා වීමක් හදාගන්නේ මේ නියමාකාර වූ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨානයේ මඟ පෙන්වීමට අනුකූල නොවන පරිදි මේ භාවනාව පුහුණු කිරීම නිසා පින්වතුනි ඒ ඊටාම නුවණින් තේරුම් ගත යුතු වෙනවා. දැන් බලන්න පින්වතුනි මේ විදිහට අපි කෙස්වල පිළිකුල් සංඥාව හදාගන්න ඕනේ. ඒක අවශ්‍යයි. මේ ශරීරයේ තියෙන කෙස් පිළිකුල්නේ අපි ඕක මේ කොච්චර පීරුවත් කොච්චර මොනවා කළත් කෙස් පිළිකුල් ආ ඒකේ දෙකක් නැහැ. පින්වතුනි මේ පිළිකුල් සංඥාව හදාගෙන ඒ පිළිකුල් සංඥාව කෙරෙහි බලවත්ව පිහිටුවන ලද සිහිය මේ කෙස්රොද කෙරෙහි පිහිටවන්න ඕනේ. ආයෙත් පිළිකුල් සංඥාව හිතට අරගෙන ඒ හිතට ගන්න කෙස් පිළිබඳව හිතට ගන්න පිළිකුල් සංඥාව පිළිබඳව විශේෂයෙන් ඒ කෙස් රොද කෙරෙහි ඇලෙන්නෙත් නැතුව විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස්සන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කෙස් කෙරෙහි පිළිකුල් ස්වභාවය යථා ස්වභාවය ඔහු දකින්නේ සියෙන් යුක්තව ඔහු බලමින් වාසය කරනවා පින්වතුනි මේ විදිහට ඊටාම සිහියෙන් යුක්තව මේ කෙස් පිළිබඳව අරමුණු කරනකොට පින්වතුනි ඔබ නිවැරදි ආකාරයෙන් මේ භාවනාව පුහුණු කළා නම් මේ ශරීරයේ අනිකුත් කොටස්වල අනිකුත් මේ ශරීරයේ කෙස් හැර අනිකුත් මුළු ශරීරයේම සංවේදනාව සංඥාව තමන්ට යම් පමණකින් දැනීමේ දැනීමේ පාලනය වෙලා ඔහුගේ හිත කෙස්රොද අරමුණු කරගත්ත බලවත් විදර්ශනා සමාධියක පිටන්න පටන් ගන්නවා. ඔහුගේ ඔහුගේ ඥාණයට ඔහුගේ විදර්ශනා සමාධියට තේරෙනවා එකක් එකටම කෙස් කියලා කියන්නේ අර මේ ශාරීරියේ තියෙන වෙනම පිහිටා තියෙන කුණප කොටසක්ය කියන කාරණේ ඔහුට අරමුණු වෙන්න පටන් ගන්නවා. එකක් එකටම පින්වතුනි මේ සිද්ධිය වෙනවා. පින්වතුනි ඒ හරියට අර ධාන්‍ය පුරවපු මල්ලේ එක්තරා ධාන්‍යයක් වෙන්ව පවතිනවා වගේ. දැන් කොච්චර එකට තිබ්බත් මුං යට තල ඇට එක්ක එකතු වෙන්නේ නැහැ. තල තල ඇටයි මුං ඇටයි මේ මේ සීනි කිරි පිටියකට දිය වෙනවා වගේ දිය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. තල ඇට වෙනම තියෙනවා, මුං ඇට වෙනම තියෙනවා. ඒ වගේ පින්වතුනි මේ කේස කලාපයේ කෙස් පොද මේ ශරීරයේ වෙනම පිහිටා ඇති කුණප කොටසක් ඇටියට ඌට බලවත් සිහිනුවණක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ සිහිනුවණ පින්වතුනි අසමතුලිත දෙයක් නෙවෙයි අවබෝධාත්මකයි. හිත නිවන සුළුයි. රාගයෙන් හිත ඈත් කරගෙන ක්‍රමක්‍රමයෙන් විරාගී තත්වයට තමන්ගේ හිත ගමන් කරවන සුළුයි. ඔහු ගැටුම් හදාගන්න කෙනෙක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ මේ භාවනාව ඊටාම නිවැරදිව තේරුම් ගත්තොත් ඔබට මහත්ඵල වූ මහානිසංසමේ භාවනාව නිවැරදි ආකාරයෙන් පුහුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. පින්වතුනි මම පුංචි උදාහරණයක් කියන්නම්. සමහර වෙලාවට ඔබත් මේක කරලා ඇති. සමහර වෙලාවට අපේ පුංචි දරුවෝ මම දැකලා තියෙනවා මේ ඇල්පෙනිති කටු අරගෙන මේ ඇල්පෙනිති කටු අරගෙන මේ අල්ලේ තමන්ගේ අල්ලේ හීනියට ඇතුළට මේ ඇතුළට ගිහිල්ලා ලේ ගලන මට්ටමට නැති වෙන්න හීනියට මේ පුංචි දරුවෝ මම දැකලා තියෙන මේ ඇල්පෙනෙත්ත මේ Tamange අතේ හිමීට හිටුව ගන්නවා. හීනියට හිටුව ගන්නවා. ඒක අතට රිදෙන්නේ නැහැ. නමුත් අර හැමිය ඇනිලා තියෙනවා. ලේන්නේ එහෙම නැහැ. සම මෙහෙම කරලා ඔබ දැකලා තියෙනවද මේ පුංචි දරුවෝ අර ඇල්පෙනිත කටුව හෙලවෙන හැටියට අත හොලවනවා. ඔබ මේක කළා නම් ඔබ මේක කරලා තියෙනවා නම් ඔබට තේරෙයි මේ ඇල්පිනිති කටුව හෙලවීම නිසා ඇල්පිනිති කටුව ඇනී තිබීම නිසා මේ ඒ ගැන මෙනෙහි කළොත් අත වෙනම තේරෙනවා ඇල්පිනිති කටුවේ එල්ලිලා තිනවා වෙනම තේරෙනවා ඇල්පිනිති කටුවේ බර අපේ අතේ අර කටුව හිටුවලා තියෙන තැනට දැනෙනවා පින්වතුනි ඊට හොඳින් තේරෙනවා අපේ හිතට සංඥාව ඇති වෙනවා මේ ඇල්පෙනිත්ත කියන්නේ මේ කයින් කයි පවතින වෙනම කයි ඇනී තියෙන දෙයක් කියලා අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ වාගේ පින්වතුනි මේ කෙස් කලාපය පිළිබඳව සීකරනකොට මේ මුළු කයීම මේ කෙස් රොද කියලා කියන්නේ වෙනම තියෙන කලාපයක් වෙනම කොටසක් කියලා පින්වතුනි අපට තේරෙන්න පටන් ගන්නවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඊගාවට දැන් බලන්න අපි සිහි කරනවා මේ කෙස් පිළිබඳ විදර්ශනා සමාධියේ වාසය කරනකොට හොඳට මේ කෙස් පිළිබඳ බොහොම අවබෝධාත්මක සිහියක් පිටලා තියෙනවා. පින්තුනි දැන් මම අනිකුත් කුණප කොටස් පිළිබඳව හෙමින් හෙමින් ටික ටික කියලා දෙන්නම්. නමුත් මේ භාවනාවේ කෙලවරට යන්න මගේ ඔබට පෙන්වා දෙන්න කැමැත්තක් තියෙන නිසා මම ඉස්සරහට යනවා. පින්තුනි දැන් ඊගාව පියවර මොකක්ද? ඔහු තමන්ගේ කෙස් පිළිබඳව අරමුණු කරගත්ත විදර්ශනා සමාධියෙන් වාසය කරනවා. අසමතුලිතතාවයක් නැහැ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මෙසේ තමාගේ පිළිකුල් කයේ පිහිටා තියෙන මේ කෙස් පිළිබඳව ඔහු අරමුණු කරගනිමින් වාසය කරනවා. බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති. පින්වතුනි, තමන්ගේ පමණක් නෙමේ ඔහු ඒ වෙලාවට බලවත් විදර්ශනා සිහියෙන් යුක්තව තමන් අරමුණු කරනවා වෙන කෙනෙක්. අපි හිතමු ඔබ ඔබේ නිවසේ ඔබ මිත්තනියක් නම් ඔබේ මුණුපුරාගේ කෙස් රොද පිළිබඳ අරමුණු කරනවා. ඒ කෙස් රොද පවතින ආකාරය, ඒ කෙස් රොද පීරලා තියෙන හැටි, කෙස් රොදේ තියෙන දිග කොට භාවය මේ ඔක්කොම පින්වතුනි තමන්ගේ මනසට විදර්ශනා සමාධියට ඔහුට තේරෙන්න පටන් ගන්නවා. පින්වතුනි මේක කරන්න පුළුවන් දෙයක්. මේක බැරි දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. පින්වතුනි මම මේ කියන්නේ මේ භාවනාව යෝගීන්ට පුහුණු කරලා ඒ අයට මේ ප්‍රතිඵල ලබා දීලා ඉන් අනතුරුවයි කියන කාරණේ ඔබට කාරුණිකව සිහිපත් කරන්න ඕනේ. අනුන්ගේ කෙස්වද පිළිබඳවත් ඔහු සංඥාව ඔහු බලමින් වාසය කරන අතර අජ්ජත් බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති. අනුන්ගේ තමන්ගේ මේ කෙස්වදවල් ඔහු ගලප ගලප බලනවා. ඔව් මේක මේ පුහුණු විය යුතු දෙයක්. අපි හිතමු මේක මම දැන් වාක්‍ය දෙකකින් තුනකින් කියනවා වගේ එක්වර වෙන එකක් නෙමෙයි. මේ දීර්ඝ කාලයක් තිස්සේ සතියක් දෙකක් සමහර වෙලාවට සමහරුන්ට දවසක් දෙකක් පැයක් දෙකක් යනකොට සමහරුන්ට මේක කරන්න පුළුවන්. සමහරුන්ට සතියක්මාරක් පුරුදු වෙන්න ඕනේ. ගැටලුවක් නැහැ. තමන්ගේ හිතේ තියෙන කුසලතාවය. ඔව් තමන්ගෙත් අනුන්ගෙත් කෙස් ගලපලා බලනවා විදර්ශනා සමාධියෙන් පින්වතුනි ඊගාව පියවර මොකද්ද? samudaya dhammanupassīvā kāyasmin viharati vaya dhammanupassīvā kāyasmin viharati samudaya vaya dhammanupassīvā kāyasmin viharati මොකද වෙන්නේ පින්වතුනි? ඔහු මේ කෙස් අරමුණු කරගෙන වාසය කරනකොට පින්වතුනි මේ තුල සකස් වෙල හට ගැනීම වෙනසීම සහ හට ගැනීමත් වෙනසීමත් අතර වෙනස් වෙමින් පැවතීම වූ බලවත් චිත්ත සමාධියට බලවත් විදර්ශනා සමාධියට ඔහු දකින්න පටන් ගන්නවා. පින්වතුනි අපට තේරෙන මේ කෙස්වද පීරපු හැටියට තියෙනවා වගේ නෑ පින්වතුනි මේ කෙස්වද මේ කෙස් කලාපයේ මේ එක කෙස් ගහක් අරමුණු කරලා විදර්ශනා සමාධියෙන් බලවත් සිහිනුවණින් බලනකොට මේ කෙස් ගහ තුල පවතිනවා එක්වරම බිඳිලා යලි සකස් වෙන ධර්ම ස්වභාවයක් පවතිනවා එක්වරම හටගන්නවා එක්වරම බිඳිනවා ඒ අතරත වෙනස් වෙනවා බිඳිලා යලි සකස් වෙන බිඳිලා යලි සකස් වෙන අතොරක් නෑර ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යලි සකස් වෙන අනිත්‍ය ස්වභාවයෙන් යුතු ධර්ම ස්වභාවයක් මේ කිස්වද තුලින් ඔබේ විදර්ශනා සමාධියට ඔබේ ඥානයට තේරුම් ගන්න පටන් ගන්නවා අවබෝධ වෙන්න පටන් ගන්නවා පින්වතුනි ඔව් එතකොට මේ කෙස් දිහා බලන්නේ ඇලීමෙන්වත් ගැටීමෙන්වත් නෙවෙයි. ඔව් ඊටාම විරාගී ලෙස මේ කෙස් රොද දිහා බලන කෙනෙක් බවට පත් වෙනවා. ඔව් අවබෝධාත්මකව ජීවිතේ දිහා බලන කෙනෙක් බවට පත් වෙනවා. පෞල් ජීවිතය තුල ගැටුම් හදාගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. පින්වුතුනි මේ තමන්ගේ ජීවිතේ විනාශ කර ගැනීම සඳහා මේ භාවනාව මේ පුහුණු කිරීමේ කාලපරාසය තුල පින්වතුනි එවැනි මානසික විකෘතිතා ඇති වෙන්නේ නැහැ. පින්වතුනි සමහර වෙලාවට අපට සමාජයේ එලිදරව් නොවුනට මේ භාවනා පුහුණු කරලා මොනතරම් සමහර වෙලාවට පින්වතුනි මේ තරුණ දරුවෝ සමහර වෙලාවට තරුණ ස්වාමින් වහන්සේලා සිය ජීවිතේ නැති කරගෙන තියනවාද පින්වතුනි ඒ භාවනාව නිවැරදි ලෙස ඔවුන්ට ග්‍රහණය කරන්නට ග්‍රහණය නෙවිච්ච නිසා ඔවුන් නිවැරදිව පුහුණු කරන්නට මාර්ග උපදේශනයක් නොතිබිච්ච නිසා පින්වතුනි මේ භාවනාව වරද්ද ගන්න එපා මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්තිකා යෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති පිළිකුල් ස්වභාවයෙන් යුතු මේ කෙස් නම් පිළිකුල් ස්වභාවයෙන් යුතු කෙස් නම් කයක් ඇතැයි කුණප කොටස් ඇතැයි ඔහුට ඥාන මාත්‍රයක් නුවණ මාත්‍රයක් සිහිය පීටන්න පටන් ගන්නවා. ඔහු අනිත්‍ය දකිමිනුයේ විට වාසය කරන්නේ. ලෝකයේ කිසිම දෙයක් ඔහු බලවත් ලෙස ග්‍රහණය කරගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මෙසේ ඔහු කායේ කායානුපස්සනාවෙන් බලමින් වාසය කරනවා. පින්වතුනි ඉදිරි මේ මාසේ පැවැත්වෙන ඉදිරි ධර්ම දේශනා දෙක අසුරින්ද මේ කායානුපස්සනාවේ පිළිකුල් භාවනාවේ ඉතිරි කොටස් පිළිබඳව මා ඔබට දේශනා කරන්නට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ භාවනාව නිවැරදි ආකාරයෙන් පුරුදු පුහුණු කරගෙන ඔබේ ජීවිතයත් ධර්ම මාර්ගය තුල ගමන් කරන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නට කැමතියි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ පළමුවෙනි දායකත්වයෙන් කටයුතු කරන්නේ ඌවපරණගම ලූණුවත්ත සිළුමිණි විහාර දායක සභාව විසින් විශේෂයෙන් පින්වතුනි මාගේ ධර්ම සේවයේ නව මධ්‍යස්ථානයේ ලෙස මේ වෙසක් මාසයේ මුල සිට ක්‍රියාකාරී වන්නට යෙදුණු සිළුමිණි විහාරය මා උපන් ගම් ප්‍රදේශයේ පිහිටා තියෙන්නේ විශේෂයෙන් මා ජන්මලාභය ලබන්නටත් කලින් අද වාගේ දවසක මීට අවුරුදු 20කට කලින් පරලෝ සපත් 1948 වර්ෂයේ මේ විහාරය ආරම්භ කරනු ලැබ ඇත්තේ පරලෝ සපත් මාගේ මුත්තුණුවන් වන ආර්.එම්. සුදුවප්පු උපාසක මහතා විසින් ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තුන් බෝධිය සහිත මේ විහාර මධ්‍යස්ථානය මේ තාක් කිසිදු ස්වාමින් වහන්සේ නමක් නැතුව අපගේ ඥාතිවරුන් විසින් පවත්වගෙන ආවා මේ වෙසක් මාසයේ සිට විශේෂයෙන් පින්වතුනි එම මධ්‍යස්ථානයේ නොදන්නාකම හේතුවෙන් අන්‍ය ආගමික තරුණ දරුවන් නොඑක් සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා යම් යම් අවස්ථාවල යොදා ගන්න ආකාරය මට දකින්නට ලැබුණා. ඒ අනුව පින්වතුනි මට තව විහාරස්ථානයක් කිරීමේ ආකල්පයකින් නොවේ මාගේ පිය පරපුරින් උරුම වුණු මේ මධ්‍යස්ථානයේ රැකවරණය සැකසීමේ අදහසින් මෙම නව පුණ්‍ය මධ්‍යස්ථානය ආරම්භ වුණා. විශේෂයෙන් ඒ නිර්මාතෘවර මීට අවුරුදු 20කට කලින් පරලෝසපත් මාගේ මුත්තණුවන් වන ආර්.එම්. සුදුවප් උපාසක මහත්මයා අනුස්මරණය කිරීම සඳහා එම විහාරේ දායක සභාව විසින් අද දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම අද දවසට 85 වන ජන්මදිනයේ සමරන ලුණුවත්ත පට්ටිකුඹර පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජී.ආර්. රත්නායක මාගේ ලොකු අප්පච්චිට මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සෙනෙහලතා මගේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලුණුවත්ත ස්ට්‍රෝස් අධිපති සියාතු කොස්වත්ත මාගේ බාප්පාට ඇතුළු සියලු ඥාතිවරුන්ට සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මට අනුශාසනා කරන වාගේ ගුරු දේවෝත්තම ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිතු දෞල්දෙන ඥානිස්සර මහානායක ස්වාමින් වහන්සේද මේ වෙලාවේ මෙත් සිතින් සීපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දෙවෙනි දායකත්වය ගැන කටයුතු කරන්නේ ගම්පහ විසූ දැනට වසර 10කට පෙර මියගිය මාකාවිට ආරච්චිගේ දෝන ගර්ටි කොඩිතුවක්කු මහත්මියට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරනවා රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමේ අංක 4B 34 න් R නිවසේ KD ලක්ෂිලා මදුරංගි මහත්මිය ස්වාමි පුරුෂයා ෆීලිස් ඒකනායක දියණිය දේවා ප්‍රේමී මුණුපුරා රයන් මතිස ජයවර්ධන ඇතුළු දූ දරුවන් හා මුණුපුරන් විසින් අද තුන්වෙනි දායකත්වයෙන් කටයුතු කරන්නේ පළුගස්විල පදිංචිව සිට මීට වසර 10කට පෙර නැසී ගිය ඒපී කැකුලාවල පියාණන්ට කැකුලාකඩ පදිංචිව සිට මීට වසර 11කට පෙර නැසී ගිය WD පියදාස පියාණන්ටත් පින් පැමිණවීම පිණිසත් සුජීවත්ව සිටින තාවල්ලේ ගෙදර පදිංචි යූඩී කරුණාවති මෑණියන්ටත් පළුගස්වල පදිංචි නන්දා අකුරණ මෑණියන්ටත් පළුගස්වල පදිංචි ඒසී රණතුංග පුතාටත් දීර්ඝාස පැතීම සඳහා දායකත්වයේ දරනවා කනත්තේ වැව පළුගස්වල ඒ ධර්මශ්‍රී රණතුංග මහතා හා WD නන්දා හේමාලි දිසානායක මහත්මිය විසින් එමනම් පින්වතුනි ඒ මම නම් සඳහන් කරන්නට යෙදුණු ඒ සියලු දායකත්වයේ සලසාගත් පිංගුතුන්ලාගේ සම්‍යක් බලාපොරොත්තු ඒකාන්ත කොට තුනරුවන්ගේ අනන්ත අනුභව බලයෙන් සමෘද්ධිමත් වේවායි කවුරුත් සාදුකාරයක් පවත්වලා අදිෂ්ඨාන පිටුවන්ට ආකාසට්ටා චිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ටා චිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශ්‍රාවකං තී අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධි මාවතේ ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය හා ඌව පරණගම ලුණුවත්ත සිළුමිණි විහාරය යන උභය විහාරාධිපති ශ්‍රී සද්ධම්ම වාගීශවර ත්‍රිපිටක ධර්මවේදී කම්මඨානාචාර්ය අවසරයි පූජිපාද මහා මෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.